සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිත නිවැරදි කරගෙන අපේ ජීවිත දුක් විඳින ස්වභාවයෙන් අයින් කරගෙන සසර දුක් කෙලවර කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය කවුරුත් ඇති කරගන්න ඕනේ. ඒ අනුව යමින් තමයි අපි සියලු පිළිවෙත් පුරන්නට ඕනේ. ඒ සඳහා අපිට මාර්ගයක් අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය මාර්ගය කරන විදිහ කොහොමද මේ දුක් නැති කරගන්නේ කියලා කරන්න දෙයක් ඕන වෙනවා. ඒ කරන්න දෙයක් අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඉදිරියට එන්න නම් අපිට කාගේ හරි ලොකු මඟ පෙන්වීමක් ඕනේ. කාගේ හරි ඒ ඒ මඟ පෙන්වීම නිවැරදි වෙන්න ඕනේ. ඉතින් අපි හරි වාසනාවන්ත මිනිස්සු. ඇයි අපි වාසනාවන්ත මිනිස්සු කියලා කියන්නේ? ඇත්තටම සියලු දුක් නැති කරගන්න ඕන නම් සියලුම දුක් නැති කරගන්න ඕන නම් කරන්න ඕන වැඩ පිළිවෙලක් අපිට තියෙනවා. ඒ තමයි සාරාංශකයේ කල්පලක්ෂයේ කාලයක් තිස්සේ පෙරමුදම් පුරලා ශාසනයක් සකස් කරලා ඒ ශාසනය තුළ පිළිවෙත් සහිතව අනුන්ට තමන්ට දෙපාර්ශයටම මාත්‍රයක්වත් කරදරයක් වෙන්නේ නැති මාර්ගයක් ශාන්ත වූ සුවදායක මාර්ගයක් සකස් කරලා දීලා තියෙන බුදුරජාණන් වහන්සේ නමක් අපිට ලැබිච්ච කාලෙක එහෙම එහෙම උත්තමයන්න් වහන්සේ කෙනෙක් ලැබිලා තිබීමත් එවැනි කාලෙක තිරිසන් සතෙක් වෙන්නේ නැතුව, പ്രേතෙක්, භූතෙක්, මලයක් එක් වෙන්නේ නැතුව මනුෂ්‍ය ජීවිතයක් ඇතිව ඉපදලා තිබීමත් විතරක් නෙවෙයි කල්යාණ මිත්‍රයෝ ලැබීමත්. එතකොට මේ වගේ දුර්ලභ සසර ජීවිතේ ඉතාම දුර්ලභ දේවල් වගේක් අපිට ලැබිලා තියෙනවා. මේවා තියෙද්දි අපි කෝටි 700ක් සෙනග ඉන්න ලෝකේ දෙන්නේ තුන් දෙනෙක් ගැන විතරක් හිත හිත ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය. ඒක ලෝකයට සාපේක්ෂව දූවිල්ලක් වගේ. ඒතර මගේ ඉඩම නේද මම හැමදාම අහන ප්‍රශ්නේනේ කොච්චර චූටිද අපි එතකොට නේද අපේ ලෝකය කොච්චර චූටිද මේ පුංචි ලෝකයක් ආරක්ෂා කරගන්න හදනවා මේ වටින අවස්ථාව මගේ හැරෙනවා ඊටාම් පුංචි ලෝකයක් ආරක්ෂා කරගන්න හදනවා ඊටාම් වටින අවස්ථාව මගේ හැරෙනවා මොකද මොන හරි දෙයක් කරන්න ගියාම හරියට වාද විවාද තියෙනව නේද නේද? රට ගැන ගන්න රටත් එහෙමයි. රටේ වාද විවාද තියෙන මොන හරි කරන්න ගියාම හරියට එක එක්කෙනා එක එක්කෙනා හරියට රණ්ඩු වෙනවා. ගෙදරත් එහෙමයි නේද? එක්කෙනෙක් එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක්. දැන් කෝකද කරන්නේ? ඇයි ඒ හැම කෙනෙකුටම සිතුවිලි එන්නේ Tamanට තියෙන අවබෝධය අනුව. ඒ හැම කෙනෙකුටම සිතුවිලි එන්නේ Tamanට තියෙන අවබෝධය අනුව. එතකොට ඒ ඒ Tamanට තියෙන අවබෝධය අනුව සිතුවිලි ඇති වෙන මිනිසුන් ඒ ඒ අය ක්‍රියාත්මක කරන්න හදන්නේ Tamanට Tamanගේ අවබෝධයට ගෝචර වෙන විදිහට තමයි මේ වැඩේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. එතකොට යම්කිසි ආකාරයක ඒ ක්‍රියාත්මක කරන්න හදන බොහෝ දේවල් අතර නිවැරදි දේ විදිහට තියෙන්න පුළුවන් එකයිද නැද්ද? නේද? යම් දෙයකදී බොහෝ දේවල් ගත්තාම බොහෝ නිවැරදි දේවල් තියෙන්න පුළුවන්. නමුත් එක දෙයක් ගත්තොත් එතන හරි දේ කියන්නේ එකයි. අන්නේ හරි දේ හොයාගන්න බැරුව රණ්ඩු වෙවි රණ්ඩු වෙයි ඉඳලා මැරිලා නේද? රටක් වශයෙන්ුත් එහෙමයි ගමක් වශයෙන්ුත් එහෙමයි පවුලක් වශයෙන්ුත් එහෙමයි පුද්ගලයෙක් වශයෙන්ුත් එහෙමයි හරියටම හරියටම හරි දේ ක්‍රියාත්මක කරන්න ඕනේ. මේකේ තේරුම අපි වෙනස් වෙන්න ඕන කියන එකයි. අපි වෙනස් වෙන්න ඕන කොහොමද? ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථයක් තියෙනවා. නිවැරදිම වෙනසකට කියලා. වෙනස් වෙන්න ඕනේ නැවත වෙනස් වෙන්න බලාගෙන නෙවෙයි. ඒකට කාලෙ මදි. නේද? නැවත වෙනස් වෙවි ඉන්න කාලෙ මදි. ඒකින්ද දැන් අපි වෙනස් විය යුත්තේ වැරදෙන පැත්තකට නෙවෙයි නිවැරදිම තැනට වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒකට අපිට ලැබිලා තියෙන උතුම්ම දේ තමයි ශාසනය කියලා කියන්නේ. ඒත් අද අපි අපේ උරුමය ගැන කතා කරන දවස මේ ශාසනය අපිට උරුම වෙලා තියෙන දෙයක්. ඇයි අපි අපේ උරුමය ගැන කතා කරන්නේ? අපේ උරුමය අපිට අමතක වෙලා තියෙන හින්දා. අද අපිට ලැබිලා තියෙන වටින වස්තුව අමතක වෙලා. වටින වස්තුව තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒතර මේ ශාසනය ආරක්ෂා වෙන්නේ අපි දන්නවා නේද මේ ශාසනය ආරක්ෂා කළේ අතීතේ නම් කවුරුහුද? සිංහල ජාතිය කියන එක ගැන. හැබැයි සිංහල ජාතියේ කවුද? දුටුගැමුණු රජුරෝ රට බේරගත්තා. රට බේරගෙන ඊට පස්සේ ශාසනය බේරගන්න මොකද කරේ? ධර්මාශෝක රජුරෝ රට බේරගත්තා. රට රට හැමතැනම දික්විජය කළා නේද? රට අල්ලගුවා. අල්ලලා ඇයි ඇයි ඡණ්ඩාශෝක ධර්මාශෝක වෙන්නේ? ධර්මාශෝක වෙලා තමයි ශාසනය රැක්කේ. නේද? කොච්චර තමන්ගේ පියතුමා ධර්මාශෝක නැත්තම් පියතුමා ධර්මයට දක්වපු අනුග්‍රහය කොච්චරද කියනවනම් නේද? ඒ රටේ හිටිය රජතුමාගේ දුවයි පුතයි දෙන්න ශාසනයට දෙනවා. හරිද? එහෙනම් කොහොම ධාර්මික හිතක් තියෙන්න ඕනද කියන්නේ? මොකද ඡණ්ඩ අශෝක වෙලා ඉඳලා මේක කරන්න බෑ. එහෙනම් ඡණ්ඩ අශෝක වෙනස් වුණාද නැද්ද? නේද? වෙනස් වුණේ ශාසනය ආරක්ෂා කරන්න. එතෙන් පටන් නේද? ඉන්දියාවේ ශාසනය ස්ථාපිත කරා. විතරක් නෙවෙයි ලංකාවේ හිටපු දේවානම්පියස්ස රජුරවන්ට නේද අදටත් තියෙනවා දේවානම්පියස්ස රජුරව හදපු අර ඉන්දියාවේ අරහෙන් ධර්මාශෝක රජුරව ඒ බෞද්ධ ප්‍රබෝධය අරගෙන යනකොට මෙහි නොයේකුත් ආරණ්‍ය සේනාසන සකස් කරලා දේවානම්පියස්ස රජුරව ධර්මයේ වැළඳගෙන මිනිසු ධර්මයේ වැළඳගෙන නේද මහා විශාල ප්‍රමාණයක් විහෙර විහාර සකස් කළ රහතන් වහන්සේලා බිහි වුණා ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් නේද? ඒ මොකද එහෙනම් ඒ රට රැක්කේ රට රකින්න උන් භෞතිකව රට ආරක්ෂා කරනවා වගේම ආධ්‍යාත්මිකව ආරක්ෂා කරනවා. අපේ රටේ 30 අවුරුද්දක යුද්ධයක් තිබුණා. ඒ 30 අවුරුද්දක යුද්ධේ කොහොම හරි කරලා යන්තම් පාලනය වෙලා නැති වෙලා ගියා. ඊට පස්සේ ධර්ම යුද්ධේ පටන් ගත්තද? නෑ. ධර්ම යුද්ධේ පටන් ගත්තේ නෑ. දැන් මේ වෙනකොට මේ රටේ තියෙන්නේ ධර්මය සහ අධර්මය අතර යුද්ධයක්. හොඳට පැහැදිලි. සමහර කට්ටිය ධර්මයේ විකෘති කරනවා ඉතා ප්‍රබල විදිහට. සමහර කට්ටිය විකෘති ධර්මයන් වල හැසිරෙනවා. නේද? සමහර කට්ටිය ධර්ම විරෝධීව කටයුතු කරනවා. සමහර කට්ටිය මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා හිතා ප්‍රකාශයටපත් කරමින් කටයුතු කරනවා. එතකොට මේ ඔක්කොම හමු වේ උරුමය රැකගන්න නම් අපි කුමක් කළ යුතුද කියලා හොඳට සාකච්ඡා කරගන්න ඕනේ. එකලේ කරන්න ඕන දේ කරන්න ඕනේ. ඇතුළාන්තයෙන් නැගෙන ආධ්‍යාත්මික ශක්තිය තරම් ශක්තියක් තවත් නැහැ. බුදුරජාණන් වහන්සේට නාලාගිරි යථා දමනය කරන්න නේද? නැත්නම් දේවදත්ත වගේ මහා දරුණු පුද්ගලයන් දමනය කරන්න මහා පිරිසක් වුණාද? නැහැ පිරිසක් වුණේ නැහැ. ඒ වගේම තමයි සම්මියදෘෂ්ටික දේවදේවතාවුන් වහන්සේලාට අපි දන්නේ නැති වුණාට බොහෝ බලයක් තියෙනවා. හරිද? ඒව ගැන මං අන්ධ අන්ධ විශ්වාසයෙන් එල්බ ගන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ හැම පැත්තකින්ම රට නිවැරදි කරගන්න ඕනේ කියන හැඟීමක් කාටවත් තියනවද නැද්ද? පොඩි කකියෑමක් තියනවද දන්නේ නැහැ. තියෙනවා. කවුරුත් කියන අපිට හරියට කා කියනවා. මේ ජාතිය විනාශ වෙලා යයි. ජාතියේ හොඳ මිනිස්සු නැත්තම් ජාතියේ නිවැරදිව කටයුතු කරන මිනිස්සු පංචශීලයේ ආරක්ෂා කරන්න උත්සාහ කරන මිනිස්සු සංවරව යම් කිසි ආකාරයක ජාතිකත්වයක් ආවේනිකත්වයක් සංස්කෘතියට ගරු කිරීමක් තියෙන මිනිස්සු හැරෙන්නට අනිත් මිනිස්සු ටික නැති වුණොත් මොකද නේද අනිත් මිනිස්සු ටික මේක විනාශ කරන ජාතියේ මිනිස්සු ඉඳලා වැඩක් තියනවද මම නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නෙමෙයි කියන්නේ. හරිද? එහෙම මිනිස්සුන්ගේ ජාතියට හිටියට වැඩක් නැහැ. එන සල්ලාලකම මුල් කරගෙන, බේබදුකම මුල් කරගෙන එහෙම පිරිසකකින් ඇති පළ නැහැ. අපි අලුත් අලුත් වැඩ පිළිවෙලක ආරම්භයක් සිදු කරගන්න ඕනේ. ඒක තම තමන්ට ගෙවල් වල ඉඳන් කරන්න පුළුවන්. අපේ උරුමය රැක ගැනීම සඳහා නිවෙස් වල ඉඳන් කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ලොකුම ශක්තිය ලැබෙන්නේ කෙනෙක් තමන්ගේ සිත ධර්මය තුල සත්‍ය වශයෙන්ම ග්‍රහණය කරගැනීම ධර්මය තුල ප්‍රවිෂ්ඨ වීමෙන් ධර්මය තුලට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් තුල ඇති වෙන ශක්තිය ලේසිපාසු එක මේ ලොකු සත්‍යක්‍රියාවකට යන්න පුළුවන් අපි එකතු වෙලා අපිට පුළුවන් ඕනනම් ඒක ලක්ෂයකට වැඩි පිරිසක් රුවන්වැලිසෑය ළඟට එකතු කරගන්න. හරිද? එකතු කරගෙන ලොකු භාවනාවක් කරමු කියලා කරන්න. නැත්නම් සත්‍යක්‍රියාවක් කරමු කියලා කියන්න. කොහොමද මේ සත්‍යක්‍රියාව කරන්නේ? අපි තුම මේ වගේ වැඩක් කරනවා කියලා. කොහොමද මේ සත්‍යක්‍රියාව කරන්නේ? මේ සත්‍යක්‍රියාව කළ යුත්තේ තමන්ගේ සීලය, තමන්ගේ ගුණය අපේට තියාගෙන. හොර කරන මිනිසුන්ට, කැත වැඩ කරන මිනිසුන්ට, අනුන්ව කඩාගෙන කන මිනිසුන්ට, කුහකකම් කරන මිනිසුන්ට, මේ පැත්තෙන් එකක් කියලා අනිත් පැත්තෙන් තව එකක් ක්‍රියාත්මක කරන මිනිසුන්ට මේක කරන්න බෑ. හරිද? ඒකට ඇත්තටම අර වගේ තැනකට එකතු වෙනවා වගේම නිවසේ ඉඳලත් අපිට පුළුවන්කම තියෙනවා ලොකු සත්‍යක්‍රියාවක් කරන්න. මට මේ ජාතිය ගැන හැඟීමක් තියෙනවා හරි. මට ජාතික කැක්කුමක් තියෙනවා තනියම කළ හැකි දේ කරන්න ඕනද නැද්ද? ඉස්සෙල්ලා අපි බලන්න රට ජාතිය වෙනුවෙන් මම තනියම කරන්න ඕන මොකක්ද? බලමුද පුළුවන්ද කියලා. හරිද? කරන්න ඕන දේ අපි කියන්නම් බලමුද පුළුවන්ද කියලා. එහෙම පුළුවන් නම් සැබෑවටම හැම කෙනෙක්ම මහා වීරයෙක් බවට පත් වෙනවා. අපි මේකට අනුග්‍රහය දක්වා මේ රට නිවැරදි කරගන්න අපි අපූර්වට දායක වුණා කියලා තනියම දායක වෙන්න පුළුවන්. අම්මා කෙනෙකුට, වයසක අම්මා කෙනෙකුට, තාත්තෙකුට, පුතෙකුට, දුවේකුට හැම තැනම ඉන්න කෙනෙකුට මේකට දායක වෙන්න පුළුවන්. කොහොමද? චිත්ත ශක්තිය කියන එක ලේසි දෙයක් නෙවෙයි. අපි දන්නවා අජාසත් රජුරෝ රටවල් අල්ලගෙන යද්දී ඒ ප්‍රදේශ අල්ලගෙන යද්දී ලිච්ඡවි රාජ්‍ය ජය කරන්න බැරි වුණා. ඒ මොකද්ද? ඒකට තිබුණා ලිච්ඡවීන්ට අදාළ අපරිහානීය ධර්ම කියලා ප්‍රතිපත්තිය. හරිද? එතකොට අපි හැමෝටම තියෙන්න ඕනේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තමයි අධිකතර වීරයකින් අපි පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. හරිද? අධික වීරයකින් පංචශීලය ආරක්ෂා කරන්න පටන් ගන්න. මේක මං වෙනුවෙන් විතරක් නෙවෙයි රට වෙනුවෙන් කියලා හිතන්න. හරි? අන්නේ පංචශීල ආරක්ෂා කරන මිනිස්සු අපි එක තැනකට එකතු වුණොත් එකතු වෙලා යම් අධිෂ්ඨානයක් ගත්තොත් ඒක ලේසි පාසු එකක් නෙවෙයි. චිත්ත ශක්තිය ඊටාම ප්‍රබල වැඩපිළිවෙලක් ආරම්භ කරන නැත්නම් ප්‍රබල බලපෑමක් සමාජයට කරන්න පුළුවන් පරිසරයට කරන්න පුළුවන් එකක් තමයි චිත්ත ශක්තිය කියලා කියන්නේ. පරිසරය කියන්නේ කවුරුවත් නෙවෙයි. පරිසරය කියන්නේ අපි. බලන්න අපේ මුහුණ චිත්තය අනුව කොච්චර වෙනස් වෙනවද කියලා එක ක්ෂණයක. නේද? මම කියන්නේ මේක පේ අපි හිතනවා මේ චිත්ත ශක්තිය කියවහම මේක අන්ධ භූත වේයක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. හරි. පොඩ්ඩක් බලන්න හිතලා මුහුණ ගැන හිතන්න පොඩ්ඩක් මොහොතකට. හරිද? Tamange මූණ පිළිමයක් කියලා හිතන්න. දැන් මං ඉන්නේ තරහ ගිහිල්ලා ඉන්න මූණක් මට තියෙනවා. මේ එහෙම කියනකොට දැන් මට තරහ ගිහිල්ලා ඉන්නේ නැත්නම් මං හොඳට සාන්තව ඉන්නවා කියනකොට. සාන්තව තියෙන මැටි පිළිමයක් තියෙනවා. හතරතර වෙනස් කරන්න පුළුවන් මැටියට ක්ලේ කියලා කියන්නේ නේද? ඒවෙන් හදපු මැටි පිළිමයක් තියෙනවා ළමයෙක්. අපි මේ ශිල්පියාට කියනවා මේක තරහාගිය පෙනුම කරන්න කියලා. කොච්චර වෙලා යයිද? ලොකු වෙලාවක් යනවා. නේද? අර හිනහා මූණෙන් තියෙන පිළිමේ හිනහා මූණ හිනහා මූණ තරහ මූණ කරන්න කියනවා. එයාට ඒතර කට වෙනස් කරන්න වෙනවා, තොල් වෙනස් කරන්න වෙනවා, නේද? කම්බුල් වෙනස් කරන්න වෙනවා, ඇස් වෙනස් කරන්න වෙනවා, ඔක්කොම වෙනස් කරන්න වෙනවා අර පිළිමේ. ඒතර මේ අපේ මූණ කියන්නේ පිළිමයක් වගේ. මොකද මේ හැම කිසි දෙයක් දන්නේ මස් කිසි දෙයක් දන්නේ මේ තොල් කිසි දෙයක් දන්නේ දත් කිසි දෙයක් දන්නේ ඇස් කිසි දෙයක් දන්නේ මේ තිබ්බට. නේද? ඒවා ඒවා ඒවා සත්‍යයක් නෑ. ඒවා නිකන්. මේ මේ හැම කෙනෙක් මොකුත් දන්නවද? නෑ හැම මොකුත් දන්නේ මස් මොකුත් දන්නවද? නෑ. එහෙනම් මේ සින සිනහ මූණක් තියෙන මේ මස් වලින් හැදිච්ච පිළිමයක් කියලා හිතන්නකෝ. මේක එක ක්ෂණයක හිතේ තරහක් ඇති වෙච්ච ගමන් ඒ පිළිම වෙනස් වෙනවද නැද්ද? කොච්චර සෙනෙක වෙනවද? ඒක වෙනස් වෙන මොන ශක්තියෙන්ද? චිත්ත ශක්තිය. නේද? එහෙනම් චිත්ත ශක්තිය පැහැදිලිවම රූපයට බලපෑම් කරනවා. පරිසරයට බලපෑම් කරනවා. කියන එක ඉතාම පැහැදිලි. හරි? ඉතින් ඒකින් දා අපි මේ ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවේ රටේ ගුණවන්ත මිනිස්සු එකතු වෙලා ගුණවන්ත නැති මිනිස්සු ගුණවන්ත කරගන්නත් ඕනේ. එකතු වෙලා හයියක් ගන්න ඕනේ. එකතු වෙලා හයියක් ගන්න නම් එකමුතු වෙන්න නම් එක තැනකට අපි මොකද කරන්න ඕනේ? අධිකතර ප්‍රතිපත්තියකට යන්න ඕනේ. Tamanට කකියනවා නම් ඇහෙන දේවල් වලට. අපේ ශාසනය පිළිබඳව අදු탁සේරුවකට ආවේ පිළිවෙත් නැති හින්දාද නැද්ද? නේද? කතා කරන අය රට බේර ගන්න කතා කරන අය ගත්තාම යටින් වෙන වැඩ. නේද? ජාතිකත්වය ගැන කතා කරන සමාගම් වල සමිතිවල සමහර අය gedara යන්නේ වැනි වැනි. හරි ජාතියෙන්ද වැනෙනවා. හරිද? එතකොට ඒව එහෙම නැත්තම් කොහෙට හරි තැනකට මේවා ගිහිල්ලා ගාලා අකුලලා එහෙම දානවා. හරිද? එක්ක යටින් හොර ගනුදෙනු මොනවා හරි. එතකොට මේ වගේ தත්වයන් යටතේ අපි අපි අතර තියෙන විශ්වාසය ගොඩාක් බිඳිලා තියෙනවා. එකිනෙකා එකිනෙකාවක්වත් වැඩි විශ්වාසයක් නැති වෙන තරමට මේ හරහා සිද්ධ වෙලා තියෙන අපේ උරුමයන් සියල්ල අපි විසින්ම කාබාසනය කරලා තියෙනවා. අපේ උරුමයන් කාබාසනය කරන්න හේතු වෙලා තියෙන්නේ අපිට ප්‍රතිපත්තිය නැතිකම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපත්තියේ තියෙන මූලික ප්‍රතිපත්තිය තමයි පංචශීල ප්‍රතිපත්තිය. වෙන ප්‍රතිපත්තිය හදන්න දෙයක් නැහැ. යම් රටක පංචශීල ප්‍රතිපත්තිය හරියට තියෙනවා නම් අනේ ඒ රටට මොකුත් නීතියක් ඕනද කියන්න මට නේද එච්චරයි හොරකම් කරන්නේ නැත්තම් මේ රට දිනු වෙනවද නැද්ද හරි සත්තු මරන්නේ නැත්තම් කොච්චර අහිංසක සත්තු ප්‍රමාණයක් මරලා දානවද වෙලාවකට අන්නේ ආගමිකයින්ගේ අවශ්‍යතාවයට මේ සත්තු මරන්නේ හරි හරක කියන සතා පැහැදිලිවම හරක කියන සතා රටේ ජීවනාලිය බඳු සතෙක් එයා රටේ පෝෂණය රට පෝෂණය කරන සතෙක්. එයා කිරි ටිකෙන්, ගොම ටිකෙන් නේද? ඒ කියන්නේ පොහොර පරිසරය පොහොර කරනවා. සමුද්‍රිතාවය සකස් කරනවා. හ්ම් දන්නවද හරකෙක් තනකොළ කපම මේ තනකොළ මැරෙනවද? ඈ ගහක් අප්පාදු කරන්න කරන්න මොකද වෙන්නේ? ඒක තමයි වෙනවා. නේද? ඉතින් එයා ඇවිල්ලා අපිට හැම පැත්තකටම උදව් කරපු සත්වයෙක් මේ සත්වයා මරා දැමීම. හ්ම් නේද? මේ වැඩියම මේ මරා දැමීමට හේතු වෙලා තියෙන්නේ කවුද? අපේ සිංහල මිනිස්සු නෙවෙයි. මං කියන්නේ ඒක මේ ಜಾතිවාදයක් කතා කරන නෙමෙයි ඇත්තක් කතා කරනවා. ප්‍රාණඝාත, අදත්තා දාන, හොරකම් කරන ඒවා නැති වෙනවා නම් රටක මේ අපේ රටේ හොරකම නැති වෙනවා නම් රට දියුණු කරන්න හැටි දෙයක් නෑ. අපේ රටේ හොරකම් කරලා විදේශ බැංකුවල තියෙන මිනිස්සුන්ගේ මිනිස්සු හොරකම් කරලා අපේ රටේ නොයේකුත් අවස්ථාව ලැබිච්ච අය හොරකම් කරලා විදේශ බැංකුවල තියෙන මුදල් ටික ආපහු ගෙන ගත්තොත් රටේ ණය බේරන්න පුළුවන්. ඒ තරම් විශාල ප්‍රමාණයක් එළියට ගිහිල්ලා තියෙනවා. රට කොල්ල කාලා තියෙනවා. රටේ මිනිස්සුන්ට සල්ලි එකතු කරලා තියෙනවා. එකතු කරලා ඒවා තම තමන්ගේ පෞද්ගලික පරිහරණයට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් හොරකම් ටික නැතුණා. ඒවා ඔක්කොම පැත්තකින් තියන්නකො. අද ඉඳන් හොරකම් ටික නැවතෙනවා. හොරකම් නවතින මිනිස්සු ඒක රාසි වෙන්න ඕනේ. හොරකම අයින් කරන මිනිස්සු. ඊළඟට පරිහානියේ දොරටු විදිහට කතා කරපු තැන්වල බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම සල්ලාලකම පරිහානියක් කියලා. ඒතර රටම එකතු වෙලා පරිහානියට යන්න අවශ්‍ය කරන නගර සැලසුම් කරනවා. ඒව හදනවා. හරිද? ඒතර මේ රට දිනු වෙන්නේ ජාතියක් වශයෙන් කවදාහක්වත් දිනු වෙන්නේ දිනු වෙන්නේ නැහැ. ඒකද අපි ඇත්තටම අඩිතාලම හදන්න ඕන මිනිස්සුන්ට සැනසෙන්න. මිනිසුන්ව සැනසෙන්න කියන්නේ తాවකාලික සැනසෙන්න හුරතල් කරන්න නෙවෙයි. හරිද? කාමයේ වර්ධව හැසිරීමට පෙළඹෙන ඇත්තන්ට ජීවිත අවසානයේ තියෙන්නේ මොකක්ද? සැනසීමක්ද? නෑ. නේද? සැනසීමක් නෙවෙයි. එතකොට එහෙමනම් අන්තිමට මේ ජීවිතේ ඉවර වෙලා මහා දුක්ඛිත සත්‍යය. එතකොට අපි ඇත්තටම රටේ කාමයේ වර්ධව හැසිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තල්ලුවක්ද සකස් කරලා දෙන්න ඕන. නෑ. ඒකේ ආදීනව නේද කියමින් අන්න ඒක ඉදිරියට එන එක නවත්තලා ඒකේ ආදීනවයන් කියලා දෙමින් ඒවා වළක්වන වැඩපිළිවෙලවල් සකස් වෙන්න ඕනේ. හරි මේ ජාතිය ජය ගන්න නම් ලෝකේ ජය ගන්න නම් අනිවාර්යයෙන්ම මොන ප්‍රතිපත්තියද නැගෙන්න ඕන. පංචශීල ප්‍රතිපත්තිය. මට දැනෙනවා නම් මට මට හැඟීමක් තියෙනවා නම් රට ගැන මං අනිවාර්යයෙන්ම දැන් තුනක් කතා කරා. මේ තුනෙන් නම් මේ තුන මං කඩන්නේ කියලා පෙළ ගැහෙන්න ඕනේ. මං ආරාධනා කරනවා එහෙම පෙළ ගැහෙන මිනිස්සු අපිත් එක්ක එකතු වෙන්න කියලා. Tamanට පුළුවන් නම් Tamanගේ අඩුපාඩු හදාගන්න හයියක් තියෙනවා. අපි අනුන්ට ඇඟිලි දික් කරන්නේ නැතු වෙමු. ඉහළ තැනකට ගියාට පස්සේ කොහොමද රැකෙන්නේ කෙනෙක්? ඉහළ තැනකට ගියාට පස්සේ රැකෙන්නේ කොහොමද කෙනෙක්? පල්ලෙහා තැන ඉද්දිවත් Tamanට රැකෙන්නේ බැරි නම්. හරිද? ඒක නිසා අනුන්ට ඇඟිල්ල දික් කරලා කතා කරන එකට වැඩිය හොඳයි අපි අපේ පැත්තට හැරිලා රට ජාතිය වෙනුවෙන් මම නිවැරදි වෙනවා කියලා ඉස්සරහ නිවැරදි වෙන්න ඕනේ. ඒ නිවැරදි වෙලා අඩියක් ඉස්සරහට තියන්න ඕනේ. වෙනදා වැරදි කරන හැම අවස්ථාවකම වැරද්දකට හිත පෙළඹෙනකොට රට මතක් කරගන්න ජාතිය මතක් කරගන්න. හරි? රට ජාතිය කියන්නේ මොකක්ද? ජාතිය කියන්නේ සිංහල ජාතිය. රට කියන්නේ ලාංකීයකම. ලාංකීය කියන තැනට ආපුවාම කවුද ඉන්නේ තව? මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා. ද්‍රවිඩ ජාතිකයෝ ඉන්නවා. අනිකුත් අය ඉන්නවා. රටේ භෞතික සම්පත් ටික තියෙනවා. ඒ හැම එකක්ම. හරි? එතකොට තමන්ගේ ජාතිය සහ තමන්ගේ රට කිව්වහම ඒ හැඟීම් දෙකම අපිට වර්ධනය වෙන්න ඕනේ. මොකද ලෝකයේ තියෙන කපටි මිනිසුන් ඉදිරියේ අපි නොසැලී ඉඳනම් අපි ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරන දෙන ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමේ පළවෙනි පියවර තියෙන්නේ කොහෙද? පංචශීලයේ. හරි එතකොට කාට හරි කා කියනවා නම් ආයෙ මතක් කරනවා උඩ උඩ තියෙන ඒවා දකින්නකොට කා කියනවා නම් ගහන්න අඩිය පොළවේ ගහලා මං අද පටන් පංචශීලය ආරක්ෂා කරනවා මේකෙන් ලැබෙන ප්‍රබල බලපෑම සුළුපටු නෙවෙයි කියන එක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒක තමයි ආධ්‍යාත්මික පෙළගැහීම කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. හරිද? Taman kedæri නම් Taman දැන් අදහස් දකිනවා කමන්නේ මේ කතා කරාට. අතීතයේ හිටිය අපේ විශේෂයෙන් අපේ ගම්දනව් වල විශේෂයෙන් අපේ ජාතියේ හිටපු දරුවෝ ගත්තහම මහා පුෂ්ටිමත් නේද? සහ මේ සමහර විට කර්මය හේතුවෙන් පුංචි වෙන්න පුළුවන්. නමුත් ශක්තිමත් නේද? පැහැපත් සහ කොහොම මේ හුලඟෙන් හුලම් පාරක් යනකොට මේ මේ මේ මේ විසි වෙලා යන જાතිය නෙවෙයි. නමුත් අද බලන්න වැඩි දෙනෙක් කොහොමද කියලා. අද වැඩි දෙනෙක් අපේ දරුවෝ මද්ද්‍රව්‍ය වලට අදහි වෙලා නොයෙකුත් වැඩි කරන්න පටන් අරන් නේද? වැඩි දෙනෙක් ඉන්නේ වැනි වැනි වාගේ හැම වෙලේම. හයියෙන් හුලඟක් આવොත් වැටිලා යනවා වගේ. ඔළුව යමක් කරන්න බෑ හුඟක් අයට. හරි හුඟක් අයට වෙලා තියෙන හුඟක් අය මේ කියන්නේ මොකක්වත් වෙන වෙන ලෝකයක ඉන්නේ. වෙන සිහියක ඉන්නේ. හරි. එක්කමත් පැන්නින් දරි මොන හරි එකක් හින්දා ඔළුව සම්පූර්ණයෙන්ම උලුක් වෙලා වගේ. අපේ අම්මලාට තාත්තලාට හොඳට අත්දැකීමක් ඇති. තමන්ගේ ගෙවල් වල ඉන්න හුඟක් තරුණා ගමේ ඉන්න තරුණා ආරම් බලන්න. නේද? මොකද්ද වෙන ලෝකයක අතරමං වෙලා වගේද නැද්ද ඉන්නේ? පිස්සු වගේ. ඒතර කොහොමද જાතියක් ගොඩ එන්නේ? ඉගෙන ගන්න මිනිස්සු ටික ඔක්කොම රටෙන් පැන ගන්නවා. ඉතුරු වෙන මිනිස්සු ඔක්කොම අර වගේ විනාශ මුඛයට යනවා. අතරමැද ඉන්න මිනිස්සු ටිකට දුක් විඳලා ඉවරක් නැහැ. නේද? දුක් විඳලා ඉවරක් නැහැ. නිවැරදිව කටයුතු කරන මිනිස්සුන්ට දුක් විඳින්න වෙලා. ඇයි? හොරකම් කරන්නේ නැතුව අය අයථා විදිහට හම්බ කරන්නේ නැතුව ජීවත් වෙන්න හරි අමාරු තත්යකටපත් වෙලා. ඊළඟට නීතියට අනුව කටයුතු කරන අයට ළමයෙක්ව ඉස්කෝලේක දාගන්නවක්වත් බැරි තත්ත්වයකටපත් වෙලා. ඉතින් හොඳ මිනිස්සු ගොඩාක් අසරණ වෙලා තියෙන්නේ. හරි. ඒකින්ද හොඳ මිනිස්සුන්ට මිනිස් හැබැයි වැඩිපුර පිරිසක් ඉන්නව හොඳයි මම දන්නවා. එහෙනම් ඇයි අපි අසරණ වෙලා ඉන්නේ? නේද? ඇයි අපි අසරණ වෙලා ඉන්නේ? අපි අඩි පොලේ ගහලා ඉස්සරහට එන්න ඕන වෙලාවක් එහෙම එන්න නම් අපේ අතේ තියෙන වැරද්ද තියෙනවනම් වහාම අයින් කරගන්න කිසිම විදිහකින් බොරුවක් කියන්නේ නැහැ කියන තැනට එන්න. හරිද? කිසිම විදිහකින් බොරුවක් කියන්නේ නැහැ කියන තැනට එන්න ඇවිල්ලා මේක ආරම්භ කරන්න ආරම්භ කරගෙන ඉස්සරහට යන්න මම පංචශීලය ආරක්ෂා කරනවා. ඊළඟට එන්න මේ පණිවිඩය හැමතැනටම දෙන්න ඕන තමන්ගේ දරුවන්ට, තමන්ගේ ස්වාමිවරුන්ට හැම කෙනෙකුටම දෙන්න ඕනේ. අපි දකිනවා පහුගිය කාලේ මේ අතන්ට මතක ඇති ඔය ඇඳිරි නීතිය වගේ දාපු වෙලාවල් වල යන්තම් ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවේ හරිද ඊට පහුවෙන්දා ආය ඇඳිරි නීතිය දාන ස්වභාවයක් තියෙන වෙලාවේ අපි නොයෙකුත් දේවල් වලට රටේතොටේ ඇවිදිනකොට අපි දැක්කා වැඩිපුර සෙනග එකතු වෙලා තිබ්බේ කොයි තැන් වලටද කියලා. හරිද? එළවලු මාකට් වල කඩවල් වල සෙනග එකතු වෙලා හිටිය එක ඇත්ත. එකතු වෙලා හිටිය තමන්ගේ බඩු ටික ගන්න. නමුත් ඊට වැඩිය ලොකු පොරයක් ලොකු එකතුවක් වෙලා තිබ්බා. කොහෙද? බාර් වල. හරිද? මත්පැන් හලවල් වල මත්පැන් ටික ගන්න. හරි. ඒකට ලොකු පොරයක් හැන්දෑවක් ගත්තාම ලොකු පොරයක් තියෙනවා. මම මෙතන බලනවා ඔළුව දාලා පොඩ්ඩක් කවුද ඉන්නේ වැඩිපුර? වැඩිපුර ඉන්නේ අන්‍ය ජාතිකයෝ නෙවෙයි සිංහල බෞද්ධය වැඩිපුර ඉන්නේ. හරි. මග පෙන්වීමක් නැතිකම. මග පෙන්වන්න අවශ්‍යතාවයකුත් නැතිකම. හරිද? ධර්මයේ මූලික වෙනවා නම් බේබදුකම මූලික වෙන්න දෙයක් නැහැ. බේබදුකම මූලික කරගෙන කවදාකවත් රටක් හදන්න පුළුවන්කම නැහැ. ඒකින්ද ගිනි ගන්නවා වගේ දැනෙනවා නම් හිතක් ඇතුලේ ජාතික හැඟීමක් ඇති වෙලා තියෙනවා නේද? හරිද? හිත ගිනි ගන්නවා වගේ දැනෙනවා නම් හිත ඇතුලේ වහාම අදින්පසු මේ විදුරට මම වක් කරන්නේ නැහැ කියන තීරණය ගන්න ඕනේ. හරිද? අදින්පසු මම මගේ ජාතිය નિවැරදි කරගන්න නම් මම මේකෙන් 10 දිනක්වත් ගලවනවා කියන තීරණයට ගන්න ඕනේ. තීරණයට එන්න ඕනේ. හරි? එහෙම නැත්නම් අපිට රටක් ජාතිය නැත්තරම නැති වෙලා යනවා. නැත්තරම නැති වෙලා යනවා. ඒක නිසාවෙන් අපි මේ මෙන්න මෙතන මෙතන නෙමෙයි පටන් ගන්න ඕනේ. හැබැයි මෙතනින් පටන් ගත්තොත් ඒ විදිහට අවංකවම මේක පුළුවන් කරන්න. මොකද ජාතික හැඟීමක් අපිට නැතුව නෙවෙයි. ඒකට කළ යුතු දේ තමන් පෞද්ගලික කළ යුතු දේ හොඳට එකතු වෙලා දැනකට එකතු වෙලා මේ රට ගැන කතා කර කර ඉන්න එක නෙවෙයි හැමෝම කැප කරන්න පටන් ගන්න ඕනේ. හැමෝගෙම කැපකිරීම තමයි තමන් ඉතාම නිවැරදි වෙන එක. බය නැතුව නිවැරදි වෙන්න, නිවැරදි වෙන්නත් ඒක තමන්ගේ සංසාරික ජීවිතයටත් හොඳයි. ජාතියක් වශයෙන් ලෝකේ පළවෙනි තැනට එන්න පුළුවන්කම තියෙනවා. හරිද? නිවැරදි වුණොත් ලෝකේ පළවෙනි තැනට එන්න පුළුවන්කම තියෙනවා. මොකද කිසිම ලෝකේ ලෝකේ කිසිම જાතියකට හැම දෙයකටම මුල් වෙන සිත සකස් කරන වැඩ පිළිවෙලක් නැහැ. හැම එකකට මුල් වෙන්නේ මොකද්ද? අපේ හිතේ ඇතිවන සිතුවිලි. හැම එකකටම මුල් වෙන්නේ හිතේ ඇතිවන සිතුවිලි. එහෙනම් හැම එකකටම මුල් වෙන්නේ සිතේ ඇතිවන සිතුවිලි නම් අන්‍ය ජාතිකයෝ ගත්තොත් අන්‍ය වෙන පිටරට මිනිස්සු ගත්තොත් ඒ මිනිස්සුත් හැසිරෙන්නේ හිතේ ඇති වෙන හැඟීම් වලට අනුවද නැද්ද? එහෙනම් හිතක් නිවැරදි කරන සම්පූර්ණ වැඩපිළිවෙල තියෙන්නේ අපිට. හැම දෙයකටම මුල් වෙන තැන හදන්න පුළුවන්කම තියෙන්නේ අපිට. නමුත් අපිමයි මේක හදන්නේ නැත්තේ. හරි? එහෙනම් මේක හදන්න පටන් ගන්න ඕන බිම් මට්ටමේ. යටින් මේ ටික හැදිලා උඩට එනකොට උඩට නිකම්ම නිවැරදි වෙන්න සිද්ධ වෙනවා. ඒකින්ද පංචශීලය ආරක්ෂා කිරීම ගැන දැඩි ඉතා දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ මම අම්මා කෙනෙක් අම්මා කෙනෙක් හිතයි ගෙදෙට්ට වෙලා මම දන්නවා අම්මලා ඉන්නවා අපේ නිවෙස් වලට වෙලා ධර්මානුකූලව ජීවත් වෙන දැන් ටිකක් වයෝවෘද්ධ වෙච්ච නමුත් අති මහත් වූ ජාතික හැඟීම් තියෙන රට නිවැරදි වෙන්න ඕන කියලා රටට රටේම ඉන්න සියලු මිනිසුන්ට අම්මා හැඟීම ඇති වෙනවා මෛත්‍රිය ඇති වෙනවා හරිද රටේ ඉන්න සියලු මිනිස්සු කෙරෙහි සියලු කෙනා කෙරෙහි අම්මෙක් වගේ සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන් නම් ඒක මොකද්ද ඒක මෛත්‍රිය අනේ මේ මිනිස්සු දුක් විඳිනවාය අනේ නිවැරදි කරගන්න තියෙනවා නම් කියලා කකියන ගොඩාක් කට්ටිය ඉන්නවා අන්න ඒ කකියන ගොඩාක් කට්ටියට පුළුවන් තමන්ගේ නිවසේ ඉඳලම මේ කටයුත්තට දායක වෙන්න ඒක කොහොමද තව ටිකක් එහාට ගන්න මේක හරිද හැකියාවක් තියෙනවා නම් පරස වචනයක් කියන්නේ නැහැ මම හිස් වචන කියන්නේ නැහැ මම කේලම් කියන්නේ නැහැ මම මම මේවා දරාගෙන දරාගෙන ආරක්ෂා කරගන්නවා කියලා නේද සියලු වැරදි වලින් අයින් වෙලා ඊටා සිල්වන්ත වෙලා උදේහස අදිස්ථාන කරන්න පටන් ගන්න හරිද මගේ සිල්වන්තභාවය අපේට තියාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිලා මගේ සිල්වන්තභාවය කියන එක අපේට තියාගෙන මා ඒකෙදී සමහරට සීලයක් කැඩෙන්න පුළුවන් අපේ අතේ. කැඩුනට සැලෙන්න එපා. හරි? මේ ළඟදී මගෙත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරපු කරන තරුණ දරුවෙක් මට හරි අපූර්ව කතාවක් කිව්වා. මං කිව්වා අහවල් අහවල් කට්ටියට අපි අනුශාසනා ටිකක් කරන්න ඕනේ. ඒකින්ද ඔබතුමාට පුළුවන් ද යම්කිසි පැත්තක් ගැන කතා කරන්න. රටේ තියෙන දෙයක් ගැන කතා කරන්න වේදිකාවට නගින්න පුළුවන්. වේදිකාවකට නගින්න පුළුවන් නැගලා අපිත් එක්ක එකතු වෙලා රට නිවැරදි කරන එක ගැන කතා කරන්න ඉඳ ගන්න පුටුවක කිව්වහම මෙතන මට හරි කතාවක් කිව්වා. ආම්ඳුරනේ මම නොඑන්ඩයි තීරණය කරේ. මම ඇයි? ඒ වට ජාතික වශයෙන් හැඟීමක් නැද්ද? මේ රට නිවැරදි කරන්න අධ්‍යාත්මික වශයෙන් පෙළ ගැහෙන්න අවශ්‍යතාවයක් නැද්ද? තියෙනවා. මට අවුරුදු 10කට ඉස්සෙල්ලා මගේ අතින් වෙච්ච පොඩි වැරද්දක් හින්දා මට නඩුවක් තියෙනවා සාවියක. හරිද? අපි මේ තරුණ කාලේ, ඉතා තරුණ කාලේ ගහගත් එකක නඩුවක් තියෙනවා. ඒ වුණොත් ඔබ වහන්සේලාට හානියක් වෙයි මම ඉදිරියෙන් පෙනී හිටියොත්. මම මේ ළමයාගෙන් අහුවා අවුරුදු 5කට මෙහා රටට හානි වෙන, Tamanට හානි වෙන, අනුන්ට හානි වෙන කිසිම දෙයක් ඔයාගේ වෙලා තියෙනවද? දියුරලා කියන්නම් හැමදෙන එහෙම මාත්‍රයක්වත් වෙලා නැහැ. හරි. එහෙනම් තවත් මොන? නොසුදුසුකමක්ද? නේද? එහෙනම් අපි එච්චර එහා වුණේ අවුරුදු 5කට එහා වුණේ නැහැ. මම නිකන් අවුරුදු 5ක් කියලා මම දන්නවා ඌ කියලා උත්තරේ හම්බ වෙනවා කියලා මම ඒ තරුණයා ගැන දන්න හින්දා. හැබැයි ඕන් නැහැ එච්චර. නේද? සතියක් දෙකකින් නේද? අද පුළුවන් අපිට නිවැරදි වෙන්න. නිවැරදුනොත් මේ සමාජයට එකතු වෙන්න පුළුවන්. අමාරුයි. ලේසි නෑ. කැඩෙයි සිල්. කැඩුනොත් කරන්න ඕනේ. කැඩෙන වාරයක් වාරයක් ගන්න මොකද කරන්න ඕන? ආය හයියක් ගන්නවා. ආය හයියක් ගන්නවා. නෑ මම මේක කරන්නෙම නෑ. මට මම මේ රට ජාතිය වෙනුවෙන් ඉතා නිවැරදි කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා අකණ්ඩව සිල් සමාදන් වෙමින් බුදුන් වදිමින් සිල් සමාදන් වෙමින් බුදුන් වදිමින් සිල් සමාදන් වෙමින් මොකද කරන්න ඕනේ සත්‍යක්‍රියාව නිබඳව සිද්ධ කරන්න. එහෙම නැතුව නම් අපි එක තැනකට එකතු වෙලා නිකාන් ඔය අරක වේවා මේක වේවා කියලා ප්‍රාර්ථනා කරාට නම් වැඩක් වෙන්නේ නැහැ. මොකද පන්සිල් ආරක්ෂා කරන කෙනා ලොකු පින්වන්තයෙක් බවට පත් වෙනවා. මේ මහා පින්වන්තයා ඒක එක් දේශනාවේ සඳහන් වෙනවනේ. සංඝාවාසයක් හදලා පූජා කරනවට වඩා වැඩි ආනිසංසයක් තියෙනවා පන්සිල් රකින්න කෙනාට. එහෙනම් මහා පින්වන්තයෙක් දෙවියන්ට පින් ටිකක් දුන්නාම මොකද වෙන්නේ? දෙවියෝ පින් අරගෙන අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වගේ ඒ තැනත්තාව ආරක්ෂා කරනවා කියලා. එතකොට අපි රටේ ගොඩක් දෙනෙක් පන්සිල් ආරක්ෂා කරලා දෙවියන් පින් දුන්නා. නේද? මේ රට විනාශ කරන්න බෑ. මේ රට විනාශ කරන්න බැරි ශාසනය තියෙනකම්. නේද? ශාසනය කියන්නේ මොකක්ද? ශාසනය කියන්නේ පිළිවෙත. පිළිවෙතක් නැති ශාසනයක් තියෙනවද? නේද? ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ අපි පොත්පත් ටික ආරක්ෂා කරනවා කියන එක නෙවෙයි. ශාසනය ආරක්ෂා කරනවා කියලා කියන්නේ බෞද්ධකම කියලා අර උප්පැන්නේ තියෙන බෞද්ධකම ආරක්ෂා කරන එක නෙවෙයි. ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ පිළිවෙත ආරක්ෂා කරන එක. එතකොට පිළිවෙත ආරක්ෂා කරගෙන ඉදිරියට යන පිරිසක් සකස් වුණොත් මේ රට කවදාකවත් කාටවත් විනාශ කරන්න බෑ ඒවා ඔක්කොම ඒවා ඔක්කොම නිකන් හිතලු විතරයි පුංචි පුංචි බසබෑම් ඔක්කොටම හේතුව අද බලන්න මේ රටේ තියෙන සියලු ව්‍යසන වලට හේතුව බොරුවද නැද්ද නේද හොරකමද නැද්ද නේද ඇත්තටම මුණ දෙන්නේ නැතිකමද නැද්ද හැම තැනකම තියෙන එක ඉතින් ඒකින්ද රට පිරිහෙනවා ඒ පිරිහෙන අතරතුර දන්නවද මෛත්‍රී බුද්ධ ශාසනය ආරම්භ වෙන්න ලෝකය ලෝකයේ භෞතිකත්වය පෙළ ගැහෙන්න ඉස්සෙල්ලා මිනිසුන්ගේ ආයුෂ පිරිහිලා පිරිහිලා පිරිහිලා මුර්ග සංඥා ඇවිල්ලා අවුරුදු 10ට යනවා. අවුරුදු 10 දක්වා ගියාමත් මොකද වෙන්නේ? අවුරුදු 10 ඇතුළත ගැහන් ළමයි මව්වරු වෙලා වයසට ගිහිල්ලා මැරලා යනවා. ආයුෂය 10යි. හරි. ඒ ඒ කාල වෙනකොට මුර්ග සංඥා පහළ වෙනවා. දැනුත් මුර්ග සංඥා පහළ වෙමින් තියෙනවා. මුර්ග සංඥා කියන්නේ මොකද්ද? කතා කරන්නවත් බෑ. අර තිරිසන් සත්තු ළඟ තියෙන සංඥා මෙහෙම මෙහෙම දැකලා කවුරු හරි කෙනෙක් මෙහෙම කතා කරනකොට අනිත් පැත්තට ගහනවා මරනවා. හූනෙක් ළඟ තියෙන මුර්ග සංඥාවක්. සමනලයා දැක්ක ගමන් අල්ලගත්ත කෑවා. හරි. එතකොට අන්න ඒ වගේ සංඥා පහළ වෙනවා. තමන්ගේ අභිවෘද්ධිය සඳහා සියලු දෙනා මරා දැමීමේ සංඥා. දැන් එතකොට දැන් තියෙන මුර්ග සංඥා නෙවෙයිද? දැන්ටමත් තියෙනවා පහළ වෙමින් තියෙනවා. හරිද? එතකොට එහෙම වෙනකොට මොකද වෙන්නේ? යහපත් මිනිස්සු කුසල සම්පත්තියෙන් යුක්ත මිනිස්සු මේ පරිසරයේ ඉන්න බැරුව කලකිරිලා වනගත වෙනවා. හරි වනගත වෙලා කැලෑවල ඉන්නවා. වෙන කරන්න දෙයක් නැතුව. අන්න ඒ මිනිසුන්ගේ ආනුභාවයෙන් තමයි නැවත මේක අපවැරෙන්නේ. ඒක ධර්මයේ තියෙනවා. හරිද? එතකොට ඒ වගේ දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා නම් ඇයි අපිට බැරි එතෙන් දෙන්නේ? නේද මේ සමාජය මේ මේ ජාතිය මේ රට පිරෙන්නේ මුර්ග සංඥා සහිතව කටයුතු කරන පිරිස් නිසා වෙන්නම් නේද වනවැදිලා ඉන්න කුසලය සහිත මිනිසුන්ට පුළුවන් ද බැයිද එළියට ඇවිල්ලා නේද තමන්ගේ කුසල සම්පත්තිය ඇපේට අරගෙන මේ කාරණාව සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන තමන්ගේ කුසල සම්පත්තිය ඇපේට ගන්න ඕනේ හරිද තමන්ගේ අතුලාන්ත පිරිසිදුකම ඇපේට තියලා දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕනේ හරිද මේක තේරෙයි වැරදි නිවැරදි කරගන්න අදිස්ථාන කරගන්නකොට ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් රට වෙනුවෙන් මම නිවැරදි වෙනවා කියලා අදිස්ථානයක් අරගෙන දවසක් දෙකක් තුනක් වැරදි නොකර ඉන්නකොට වෙනද කරපු වැරද්ද නොකර ඉන්නකොට Tamanට අමුතු ජවයක් අමුතු ශක්තියක් අමුතු වීරයක් මහ පුදුම වෙනසක් හිත ඇතුලේ සන්තෝෂයක් ඒකාත්මික බවක් හරිද පුදුම හයියක් හම්බේ ඒක තමයි අපිට ඕන ආයුධය මං කියන්නේ කරලා බලන්න කියලා හරිද වැරද්දක් කරන වෙනදට මත්පැන් ටිකක් බොන කෙනා නෑ මම රට ජාතිය වෙනුවෙන් මම මේක නොකර ඉන්නවා සල්ලාලකමට පිළිඹලා ඉන්නවනම් මම රට ජාතිය වෙනුවෙන් මේක නොකර ඉන්නවා සත්තු මරන්න ලෑස්තිලා ඉන්නවා මම රට ජාතිය වෙනුවෙන් මේක නොකර ඉන්නවා මොකද මේක තමයි වෙලාව හරිද කැක්කුම තියෙනවා නම් කරන්න ඕනේ එතනින් එතනින් පටන් ගන්න Taman නිවර්ද වෙලා ශක්තිමත් හිතකුත් තරම් එන්න ආයුධ තරම් එන්න කියලා නෙවෙයි අපි කියන්නේ හරිද මිනිස්සු කියන්නේ යුද්ධයට යන ආයුධ තරම් එන්න කියලානේ මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කියන්නේ ආයුධ අරන් එන්න කියලා බෞද්ධයොත් කියනවා යුද්ධයට යන්න ආයුධ අරන් එන්න කියලා. හරිද? මොකක්ද ආයුධය? සීල, සමාධි, ප්‍රඥා. මේ අතර වාරේ පුළුවන් නම් කොන්ද කෙලින් තියාගෙන හරිද? ලෝකෙටම මෛත්‍රිය වැඩමින් ටික වෙලාවක් ඉන්න. අර පංචශීල ප්‍රතිපත්තියට වැඩි ආනිසංසයක් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක. හරි? පංචශීල ප්‍රතිපත්තියට වැඩි ආනිසංසයක් තියෙනවා මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක මෛත්‍රිය වැඩිමෙන් කියලා තියෙනවා. හැබැයි මේ මෛත්‍රිය කියන්නේ නිකන් සියලු සත්ත්වයන් දුක් වන නිරෝගීව සුවපත් වේවා කියලා නෙවෙයි. සතුරාට පවා මෛත්‍රී කරන ස්වභාවයක්. මම එක වෙලාවක මේ ප්‍රකාශය සිද්ධ කළා. සතුරාට මෛත්‍රී කරන්න. සතුරාට මෛත්‍රී කරනවා කියන්නේ වරද්ද ගන්න ඕනේ නෑ දඬුවම් දෙන්න එපා කියන එක නෙවෙයි. මෛත්‍රී සහගතව දඬුවම් දිය යුතුයි. ඇයි? එයා කරගන්න ලොකු වැරද්දක් නම් එයාගේ සංසාර ජීවිතය විනාශ වෙනවා නම් දඬුවමින් හරියක නවත්තන්න ඕන. නැත්නම් ඒක වැරදි කරන කෙනාට දඬුවම් දුන්නේ නැත්නම් අපිට අනිත් අය ගැන මෛත්‍රියක් නැහැ. ඇයි? මේ වැරද්දම තව කෙනෙක් කරනවා. හැබැයි හිත ද්වේෂයෙන් පුරවගන්නේ තමන්ගේ දරුවෙක් වගේ හැඟීමෙන් දරුවන්ට දඬුවම් දෙන්නේ නැද්ද දෙමාපියෝ? දඬුවම් දෙන්නේ මරන්නද? නෑ හදාගන්න. එහෙනම් අන්න ඒ වගේ මේකේ මේ තියෙන ක්‍රමවේදය පොඩ්ඩක්වත් අහක යන්නේ නැහැ. ඒකින්ද අපිට පැහැදිලිවම පුළුවන් වෙන්න ඕන අධ්‍යාත්මිකව පෙරගැහෙන්න සියලු දෙනාට මෛත්‍රියෙන් යුක්තව එක මොහොතක් රැඳෙන්න රැඳිලා ජීවිතේ පුළුවන් නම් එවැනි භාවනා ක්‍රමයක් පාවිච්චි කරගෙන මේ වැඩේට ඇතුල් වෙන්න පංචශීල ප්‍රතිපත්තියටත් වඩා වටිනවා. හරිද? තමන්ගේ හිත එකඟ කරගෙන ලොකු ආධ්‍යාත්මික ශක්තියක් යොදවන්න පුළුවන් නම් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව විසඳුම් හොයන එක හොඳද නැද්ද? මම කලින් කිව්වා. ඇයි අපි අපිට හිතෙන හිතන දේවල් විසඳුම් කියලා ගන්න පුළුවන්කම නැහැ. නේද? අපිට තියෙන එකම සරණ අපි ඔක්කොම එක කතාවට පොඩ්ඩක් අත්තම් මොකක්ද කියන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ධම්මං සරණං ගච්ඡාමි කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියනවා. ඒත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන අපි ඒ සරණ අපි ළඟ නැත්තම් නේද? ප්‍රශ්නයක් එනකොට කාවද මතක් වෙන්නේ පුංචි කාලේ. පොඩි කාලේ මොකක් හරි කවුරු හරි ගහන්න එනවා නම් හරි වැටුනොත් හරි හරිද ප්‍රශ්නයක් එනකොටම කෑ ගහන්නේ කාගේ නම කියලාද අම්මා අම්මා අම්මා කියලා තාමත් එහෙම නේද පොඩ්ඩක් නැත්තම් කොන්දරේ දුණා අම්මේ කියලා කියන්නේ නිකන් අම්මට කියනවා වගේ හරියට නිකන් නේ ඒ පුරුද්දට හ්ම් එතකොට නේද අම්මේ මට බෑ කියනවා නේද <laughs> එතකොට එහෙම කියන්නේ ඇයි අපිට පොඩි කාලේ සරණට පිට තියෙන්නේ අම්මයි තාත්තයි. අම්ම නැත්තම් තාත්තගේ වචන කියනවා. එහෙම කියනවා. ඒක තමයි සරණ කියලා කියන්නේ. අසරණ වෙනකොට පිහිට වෙන දේ. දැන් අපි જાතියක් විදිහට අසරණ වෙලා ඉන්නවා. මේ අසරණ භාවයේදී අපිට මතක් වෙන්න ඕනේ හරියට සරණාගමනේ ඇති කරගත්ත අය නම්. හරිද? අසරණ වෙනකොට මතක් වෙන්න ඕනේ අපි සරණ ගිහිල්ලා තියෙන අය. අපි සරණ ගිහිල්ලා තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය. එහෙනම් ඒ ධර්මය තුල තියෙන කාරණා නේද? ඒ කාරණා අපිට මතක් වෙන්න ඕනේ. ඒවා තුලින් විසඳුම හොයන්න ඕනේ. ඒ ඒ තුලින් විසඳුම හෙව්වොත් අනිවාර්යෙන් අපිට වැරදීම නිවැරදි කරගන්න පුළුවන්. එහෙනම් අපිට බොහොම ලොකු ශක්තියක් ගන්න පුළුවන්. එහෙනම් නිවැරදිව සරණාගමනේ ඇති කරගන්න ඕනේ. පංචේ සමාදන් දවසකට එකවතාවක්වත් හරි. දැඩි හිතකින් සරණාගමනේ ඇති කරගන්න ඕනේ. මට වෙනත් සරණක් නැහැ. මේ සියලු ව්‍යසන වලට මට පිහිට සරණ තියෙන ධර්මය තුල බුදුරජාන් වහන්සේගේ තුල මහා සංඝරත්නය තුල. හරි. එතකොට ඒ සඳහා මම පිළිවෙතින් පෙළ ගැසෙනවා කියන අදිස්ථානය ගන්න පංචිල් සමාදන් වෙනකොට දැඩි අදිස්ථානයකින් පංචිල් සමාදන් වෙන්න ඕනේ. කැඩුනොත් නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කරගෙන මොකද කරන්න ඕන? ආය සමාදන් වෙන්න ඕන. ඒ සමාදන් වෙන හැම වෙලෙම හිතන්න Tamanට ලොකු ප්‍රීතියක් ලොකු සතුටක් ඇති වෙයි. ඒකත් එක්ක ඒක මොකටද මම මම රට වෙනුවෙන් නිවැරදි වෙනවා. මම තව 10 දිනක් මේ ප්‍රතිපත්තියට ගන්නවා. එක එක එක එක ප්‍රතිපත්ති ආවන් ලංකාවට. නේද? එක වෙලාවක සමාජවාදය. ඒකේ මිනිස්සු ඒ ප්‍රතිපත්තිය තුල ලොකු වැඩ කරා. කරලා අන්තිමට දිනුවද? නෑ. තව පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය. ඒකේ ඒකේ මිනිස්සු මේ රටේ ඒක ක්‍රියාත්මක කරලා ලොකු දේවල් කරා. කරලා දැන් ඒක හරි ගිහිල්ලා නම් මේ වෙනකොට නොඒකුත් ශේෂ්ත්‍රවල දිනුවක් තියෙන්න ඕනේ. හැම ශේෂ්ත්‍රයක්ම දැන් කොහෙද තියෙන්නේ? පරිහානිය. එහෙනම් ඒක හරියන්නේ නෑ. නේද? එහෙනම් අපි මොනවාදී වෙන්න ඕනද? ප්‍රජාතන්ත්‍රවාදීද, සමාජවාදීද නැත්නම් අපි මොනවාදීද? ධර්මවාදී වෙන්න ඕනේ. හරිද? ඒතර ධර්මවාදී ක්‍රමය තමයි ලංකාවෙන් ලෝකෙටම දෙන්න තියෙන එකම දායාදය. හරි අපි ධර්මවාදී වෙනවා. ධර්මවාදීව කටයුතු කරනවා. අධර්මවාදී නෙවෙයි ධර්මවාදීව කටයුතු කරන පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ඒක අනුන්න ධර්මවාදී කියනවා නම් එතන කිසිම විදිහකින් අන්‍ය ජාතිකයෙකුට අන්‍ය ආගමිකයෙකුට නොසලකීමක් තියනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? ඒ අය ඔකොටම සමානව සලකන්න කියලා. නේද? කිසිම තැනක හිංසාවක් තියනවද? පීඩාවක් තියනවද? නෑ. එහෙනම් ධර්මවාදී වෙන්න ඕනේ. ඒ ධර්මවාදීකම කියලා කියන්නේ බෞද්ධයෝ කියලා ලොකු පිරිසක් එකතු කරගෙන ඒකට බලයක් අරගෙන කඩු පොළු අතර අරගෙන ඔය හිට පියව් අපි බලා ගන්නම් කියලා කරන එක ධර්මවාදී නෙවෙයි. ඒ ඒ මොකක්ද ඒ? එහෙමනම් අපි වැඩ කරන්නේ ඒක තුල මොකද්ද වෙන්නේ? අධර්මය සහ ධර්මය අතර යුද්ධයක් කියලා අපි හැමදාම කියන මේ කාලේ තියෙන්නේ. ඒ අධර්මය ජයගන්න අපි යන්න හදන්නේ මොකක් අරගෙනද? අධර්මයම අරගෙන. එතකොට අපි ඔක්කොම එක පැත්තේ. හරිද? ඔක්කොම එක පැත්තේ එහෙනම් එහෙම නෙවෙයි මේකට මුණ දිය යුතු තියෙන්නේ අධර්ම අධර්මවාදයට විරුද්ධව සටන් කරන කෙනා සටන් කරන්න ඕන කොයි පැත්තේ ඉඳගෙනද ධර්මයේ තුල ඉඳගෙන ඒකින්ද නැවත නැවත නැවත නැවත මම මතක් කරනවා අපේ උරුමය රැකගන්න උවමනාවක් තියෙනවා නම් අපේ උරුමය ධර්මය හරිද කොච්චර නිඳා කරනවද කියලා බලන්න ලෝකේ මිනිස්සු බෞද්ධයින්ට බෞද්ධ ළඟ ගුණයක් නැහැ කියලා ඇයි මේ නාමික බෞද්ධයෝ හින්දා මේක වෙලා තියෙන්නේ. අද අපි කොච්චර හිංසනයට පීඩනයට ලක් වෙලා තියෙනවද කියලා බලන්න. කොතර අනුන් පද කියනවද කියලා බලන්න. නේද? බෞද්ධකම කියලා මහලොකුවට තියෙනවා කෝ කිසිම සංවරයක් නැහැ. නේද? කිසිම ආධ්‍යාත්මික ශක්තියක් නැහැ. කෝ අපේ ආධ්‍යාත්මික ශක්තිය. නේද? ඒතර ආධ්‍යාත්මික නායකත්වයක් නැහැ. එතකොට මේක නෙවෙයි රටේ වෙන්න ඕන දේ. රටේ වෙන්න ඕන දේ ඊට වඩා ගොඩාක් එහාට ගිය නේද? අතුලාන්ත අවංක ක්‍රමකින් කටයුතු කරන පිරිස් ඒක රාශිය යුතු තියෙනවා. ඉතින් ඒක නිසාවෙන් අපි හැමෝම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගමු මමත් මේ අතනත් ඔක්කොමලා අපි විතරක් නෙවෙයි නේද මම රකින්න උපසම්පදා සීලය මම නිවැරදිව ආරක්ෂා කරනවා සාමණේර භික්ෂුන් වහන්සේලා නිවැරදිව සාමණේර සීලය ආරක්ෂා කරනවා මොකක් වෙනවද කෑ ගහන්න දෙන්න එපා වැරදි කර කර රට වෙන්නේ නේද ඒකයි අපි සමාජයට දෙන්න ඕන හ්ම් ඔයා රට වෙනුවෙන් කෑ ගහන්න එනවද? නේද? ಜಾති ආරක්ෂා කරන්න දෙන්න එන්නේ. එන්න එපා වැරදි කර කර. මොකද ඒ එහෙනම් එතන තියෙන වංචාව. අපේ රට අපේ ಜಾති ආරක්ෂා වෙන්නේ පිළිවෙතින්මයි. නේද? එහෙනම් ඒ පිළිවෙත අරගෙනම එන්න තමන්ට ඇත්තටම හැඟීමක් තියෙනවා නම් තමන්ව ජය ගන්න ඉස්සෙල්ලා රට ජය ගන්න කේ හැරදයක් නෙවෙයි කියන පණිවිඩය හැමෝටම දෙන්න. ඒ අනුව අපි හැමදෙනාම කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා හැමෝම එකතු වෙලා මේ ව්‍යසනකාරී මොහොතේ තමන්ගේ ජීවිතය ඉතා නිවැරදි තැනකට අරගෙන කටයුතු කරන්න පෙර ගැහෙන්න. අමතර ලාභ තියෙනවා. මොකද එහෙම කරොත් වෙන අමතර ලාභය. සසර සසර සූපපත් වෙනවා. නේද? මේ ජීවිතයේ තියෙන අපලපද්දම නැති වෙනවා. ඒ කියන්නේ පරණ කර්ම නැති වෙනවා. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා. අමනුෂ්‍යෙන්ට කිට්ටු කරන්න බැරි වෙනවා. කොච්චර අමතර ලාභ තියෙනවද පංචශීලය ආරක්ෂා කරන මහ පින්වන්තයෙක් වෙනවා. ඒකින්ද රටත් සැකෙලා තමනුත් සැකෙන ප්‍රතිපත්තියකට ඇවිල්ලා අපි මේ කටයුතු සම්පාදනය කරගමු කියලා යෝජනා කරමින් හැම කෙනෙකුටම එවැනි ශක්තිමත්ව කටයුතු කරන්න පුළුවන් තත්යකට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් අද දවසේ මේ ධර්ම දේශනාව නිවසේ ඉන්න නැත්තන්ට අරගෙන එන්නට හේතු වෙච්ච මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා මේ ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ධර්ම ශ්‍රවණීමේ ආනිසංසයෙන් හේතු වෙච්ච සියලු පුණ්‍ය ශක්තිය මේ පින්නන්ත පිරිසට ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කළ මේ පින්නන්ත පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති